කන්න කත්තල සුත්තම් එවං මේ සුතං ඒකං සමයං භගවා උජුකායන් විහෙරති කන්න කත්තලේ මිගදායේ තේන කෝපන සමයේන රාජා පසේන දී කෝසලෝ උජුකං අනුප්පත්තෝ හෝති කේනචි දේව කරණීයේන අතකෝ රාජාපසේන දීකෝසලෝ අඤ්ඤතරං පුරිසං ආමන්තේසේ ඒහි ත්වං අම්භෝ පුරිසායේන භගවා තේනුපසංකම උපසංඛමේत्वा මම වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි අප්පාබාධං අප්පාසංඛං ලහොට්ටානං වරං පාසු විහාරං පුච්ඡේ රාජාභන්සේ පසේනදී කෝසලෝ භගවතෝ පාදේ සිරසා වන්දති අප්පාබාධං අප්පාතංකං ලහොට්ඨානං බලං පාසු විහාරං පුච්ඡති තේ එවං ච වදේහි අජ්ජ කිරබන්තේ රාජාපසේනදී කෝසලෝ පච්ඡාබත්තං බුත්තපාතරාසෝ භගවන්තං දස්සනාය උපසංකමිස්සති තේ එවං දේවාති කෝසෝ පුරිසෝ රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස පටිස්සොත්වාං යේන භගවා තේනුප සංඛමේ උපසංඛමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදේ ඒකමන්තං නිසින්නෝ කෝසෝ පුරිසෝ භගවන්තං ඒතදවෝච රාජාභන්තේ පසේනදී කෝසලෝ භගවතෝ පාදේ සිරසා වන්දති අප්පාබාධං අප්පාසංඛං ලහුට්ටානං බලං පාසු විහාරං කුච්ඡති ඒවංච වදේහි අජ්ජකිර භන්තේ රාජා පසේනදී කෝසලෝ පච්ඡාබත්තං බුද්ධපාතරාසෝ භගවන්තං දස්සනාය උපසංකමිස්සති තේ අස්සෝ සොංකෝ සෝමාච බගිනේ සකොලාච බගිනේ අජ්ජකිර රාජා පසේන දේ කෝසලෝ පච්චාබත්තං බුත්තපාතරාසෝ භගවන් සම්දස්සනාය උපසංකමිස්සති තේ අතකෝ සෝමාච බගිනේ සකොලාච බගිනේ රාජානං පසේන දින් කෝසලං බත්තාභේ හාරේ උපසංකමිත්වායේ තදවෝචුන් තේන හි මහරජ අම්හාකම්ති වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි අප්පාබාධං අප්පාතංකං ලහොට්ඨානං බලං පාසු විහාරං පුච්ඡ සෝමාච බන්තේ භගිනේ සකුලාච භගිනේ භගවතෝ පාදේ සිරසා වන්දන්තේ අප්පාවාදං අප්පාසංකහං ලහොට්ඨානං බලං පාසවිහාරං පොච්ඡන්ති තේ අතකෝ රාජාපසේන දීකෝසලෝ පච්ඡාබත්තං බුත්ත පාතරාසෝ යේන භගවා තේනුපසංඛමි උපසංඛමේत्वा භගවන්තං අභිවාදෙत्वा ඒකමන්තං නිසේදී ඒකමන්තං නිසින්නෝ කෝ රාජා පසේන දීකෝසලෝ භගවන්තං ඒතද වෝච සෝමාච බන්තේ භගිනේ සකුලාච භගිනේ භගවතෝ පාදේ සිරසා වන්දන්ති අප්පාබාධං අප්පාතංකං ලහොට්ඨානං බලං පාසු විහාරං කොච්ඡන්ති තේ කිම්පන මහරජ සෝමාච භගිනේ සකුලාච භගිනේ අඤ්ඤං දෝතං නාලත්තුන්ති අස්සෝ සංකෝ බන්තේ සෝමාච භගිනේ සකුලාච භගිනේ අජ්ජ කෙර රාජා පසේන දේ කෝසලෝ පච්චාබස්සං බොත්තපාතරාසෝ භගවන් තන් දස්සනාය උපසං කමිස්සති තේ අතකෝ භන්තේ සෝමාච භගිනේ සකුලාච භගිනේ මං බත්තා බේහාරේ උපසංකමෙත්වාය තදවෝච්චුම් තේනහි මහරජ අම්මා කම්පි වචනේන භගවතෝ පාදේ සිරසා වන්දාහි අප්පා බාධං අප්පා සංඛං ලහොට්ඨානං බලං පාසු විහාරං කුච්ච සෝමාච බන්තේ භගිනේ සකුලාච භගිනේ භගවතෝ පාදේ සිරසා වන්දන්ති අප්පා බාදං අප්පා සංඛං ලහොට්ටානං බලං පාසු විහාරං පුජ්ජන්ති තේ සුඛිනියෝ හොන්තෝ මහරජ සෝමාච භගිනේ සකුලාච භගිනේ තේ අතකෝ රාජාපසේන දේ කෝසලෝ භගවන්තං ඒතදවෝච සුතං මේ සංබන්තේ සමනෝ ගෝතමෝ ඒවමාහ නත්තිසෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා යෝ සම්බඤ්ඤෝ සම්බදස්සාවේ අපරිශේෂං ඥාන දස්සනං පටිජානිස්සති නේසං තානං විජ්ජති තේ යේතේ බන්තේ ඒවමාහංසෝ සමනෝ ගෝතමෝ ඒවමාහ නත්තේසෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා යෝ සම්බඤ්ඤෝ සම්බ දස්සාවේ අපරිසේ සංඥාන දස්සනං පටජානිස්සති නේතං තානං විජ්ජති තී කච්චිතේ බන්තේ භගවතෝ බුත්තවාදිනෝ නච භගවන්තං අභෝතේන අබ්භාචික්ඛන්තේ ධම්මස්ස චානු ධම්මං ව්‍යාකරොන්තේ නචකෝචසා ධම්මිකෝ වාදානුවාදෝ ගාරහ්‍යං ඨානං ආගච්ඡති තේ යේතේ මහරජ ඒවමහංසෝ සමනෝ ගෝතමෝ ඒවමහ නත්තේසෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වායෝ සම්බඤ්ඤෝ සම්බදස්සාවේ අපරිසේසං ඥානදස්සනං පටිජානිස්සති නේතං තානං විජ්ජතේ නමේතේ වුත්තවාදිනෝ අබ්භාචික්ඛන්ති ච පනමන්තේ අසතා අභෝතේනාති අතකෝ රාජාපසේන දීකෝසලෝ විදෝඩ භංසේනාපතින් ආමන්තේසී කෝනකෝ කෝජ්ජ සේනාපති ඉමං කතාවත්තුං රාජන්තේ පුරේ අබ්බුධා භාසේතේ සංජයෝ මහරජ බ්‍රාහ්මනෝ ආකාශගොත්තෝති අතකෝ රාජා පසේන දීකෝසලෝ අඤ්‍යතරම් පුරිසං ආමන්තේසි ඒහි ත්වං අම්බෝ පුරිස මම වචනේන සංජයං බ්‍රාහ්මණං ආකාශගොත්තං ආමන්තේසි රාජා සංභන්තේ පසේන දීකෝසලෝ ආමන්තේති තී එවං දේවාති කෝසෝ පුරිසෝ රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස පටිස්සොත්වා යේන සංජයෝ බ්‍රාහ්මනෝ ආකාශගොත්තෝ තේනොප සංකමේ උපසංකමිත්වා සංජයම් බ්‍රාහ්මණං ආකාශගොත්තම් නේතදවෝච රාජා සංභන්තේ පසේන දේ කෝසලෝ ආමන්තේති තේ අත කෝ රාජා පසේන දේ කෝසලෝ භගවන්තං ඒ තදවෝච සියානකෝ බන්තේ භගවතා අඤ්ඤදේව කිංචේ සන්ධාය වාචා වාසිතා පංච ජනෝ අඤ්ඤතා විපච්ඡා ගච්ඡේයාති අබිජානාමි මහරජ වාචං භාසිතාති යතා කතම් පනබන්තේ භගවා අවිජානාති වාචං භාසිතාති එවං කෝ අහං මහරජ අවිජානාමි වාචං භාසිතාං නත්තේසෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා යෝ සකිදේව සම්බං ඤස්සති සම්බන්දක්ඛේති නේතං තානං විජ්ජතේති හේතුරූපම් බන්තේ භගවා ආහ සහේතුරූපම් බන්තේ භගවා ආහ නත්තිසෝ සමනෝ වා බ්‍රාහ්මනෝ වා යෝසකේ දේව සම්බඤ්ඤස්සති සම්බන් දක්ඛේති නේතණ්ඨානං විජ්ජති තේ චත්තාරෝ මේ බන්තේ වන්නා කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සුද්ධාං ඉමේ සංනකෝ බන්තේ චතොන්නං වන්නානං සියා විශේෂෝ සියානානා කරණන්ති චත්තාරෝ මේ මහරජ වන්නා කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සොද්දා ඉමේ සංකෝ මහරජ චතොන්නං වන්නා නන්ද්වේ වන්නා අග්ගමක්ඛායන්ති කත්තියාච බ්‍රාහ්මනාච යදිදං අභිවාදන පච්චොට්ඨාන අංජලි කම්මසාමේචේ කම්මානන්තේ නාහං වන්තේ භගවන්තං දික්ඛ ධම්මිකං පුච්ඡාමි සම්පරායිකාහං වන්තේ භගවන්තං පුච්ඡාමි චත්තාරෝ මේ බන්තේ වන්නා කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සොද්දා ඉමේ සංනකෝ බන්තේ චතුන්නං වන්නානං සියා විශේෂෝ සියා නානාකරණන්ති පංචමානි මහරජ පදානියං ගානේ කතමානි පංච ඉද මහරජ බික්ඛෝ සද්ධෝ හෝති සද්ධාති තථාගතස්ස බෝධිං ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදූ අනුත්තරෝ පුරිස ධම්මසාරතේ සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති අප්පාබාධෝ හෝති අප්පාතංකෝ සමවේපාකිනියා ගහනියා සමන්නාගතෝ නාතිසේතාය නාච්චොන්හාය මජ්ක්‍ධිමාය පදානක්ඛමාය අසටෝ හෝති අමායාවේ යථා භූතං අත්තානං ආවේකත්තා සත්තරේවා විඤ්ඤෝසුවා සම්බ්‍රක්මචාරේසු ආරද්ධ විරියෝ විහෙරති අකුසලානං ධම්මානං පහනාය කුසලානං ධම්මානං උපසම්පදාය කාමවාදල්ල පරක්කමෝ අනික්ඛෙත්ත දෝරෝ කුසලේසෝ ධම්මේසෝ පඤ්ඤවා හෝති උදයත්ථ ගාමිනියා පඤ්ඤාය සමන්නාගතෝ අරියාය නිබ්බේධිකාය සම්මා දුක්ඛක්ඛය ගාමිනියා ඉමානිකෝ මහරජ පංච පධානියං ගානේ සත්තාරෝ මේ මහරජ වන්නා කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සොද්දා තේචස්සෝ ඉමේහි පංචහේ පධානියංගේ හේ සමන්නාගතා සංනේ සංචස්ස දීඝරත්තං හිතාය සුඛායාති චත්තාරෝ මේ බන්තේ වන්නා කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සොද්දා තේතස්සෝ ඉමේහි පංචහි පධානියංගේහි සමන්නාගතා එත්ත පනනේ සම්බන්තේ සියා විශේෂෝ සියා නානාකරණන්ති එත්තහ කෝපනනේ සාහං මහරජ පධාන වේමත්ත තං වදාමි සේයථා පස්සු මහරජ ද්වේහත්ති ධම්මා වා අස්ස ධම්මා වා ගෝ ධම්මා වා සුදන්තා සුවිනේතා ද්වේහත්ති ධම්මා වා අස්ස ධම්මා වා ගෝ ධම්මා වා අදන්තා අවිනේතා සංකින් මඤ්ඤසි මහරජ යේතේ ද්වේ හත්ති ධම්මා වා අස්ස ධම්මා වා ගෝ ධම්මා වා සුදන්තා සුවිනේතා අපිනොතේ දන්තාව දන්තකාරණම් ගච්ඡේයොම් දන්තාව දන්ත භූමින් සම්පාකුණෙයොන්ති ඒවන් බන්තේ යේ පනතේ द्वे හත්ති ධම්මා වා අස්ස ධම්මා වා ගෝ ධම්මා වා අදන්තා අවිනේතා අපිනොතේ අදන්තාව දන්තකාරණං ගච්ඡේයොම් අදන්තාව දන්ත භූමින් සම්පාකුණෙයොම් සේයථාසෙත්තේ ද්වේ හත්ති ධම්මා වා අස්ස ධම්මා වා ගෝ ධම්මා වා සුලන්තා සුවිනීතාති නොහෙතං බන්තේ ඒවමේව කෝ මහරජ යන්තං සද්දේන පත්තබ්බං අප්පාබාදේන අසටේන අමායා විනා ආරද්ධ විරියේන පඤ්ඤවතාත් සංවත අස්සද්දෝ බෞහා බාධෝ සටෝ මායාවේ කුසීතෝ දුප්පඤ්ඤෝ පාපොනිස්සති තීනේ සංඛානං විජ්ජති තී හේතු රූපම් බන්තේ භගවා ආහ සහේතු රූපම් බන්තේ භගවා ආහ චත්තාරෝ මේ බන්තේ වන්නා කත්තියා බ්‍රාහ්මනා වෙස්සා සුද්ධා තේචස්සෝ ඉමේහි පංචේ පධානයන්ගේහි සමන්නාගතාන් තේචස්සෝ සම්මප්පදානා එච්චපනනේ සම්බන්තේ සියා විශේෂෝ සියානානා කරණන්ති එත්තේ කෝපනනේ සාහං මහරජ නකින්චි නානා කරණං වදාමි යදිදං විමුක්තිය විමුක්තිං සේයතාපි මහරජ පුරිසෝ සුඛං සාක කට්ඨං ආදාය අග්ගින් අබිනිබ්බස්සේය තේජෝ පාතු කරෙය්‍ය අත අපරෝ පුරිසෝ සුඛං සාලකට්ඨං ආදාය අග්ගින් අබිනිබ්බත්තේය තේජෝ පාතු කරේය අත අපරෝ පුරිසෝ සුඛං අම්බ කට්ඨං ආදාය අග්ගින් අබිනිබ්බත්තේය තේජෝ පාතු කරෙය්‍ය අතපරෝ පුරිසෝ සුක්ඛං උදුම්බර කට්ඨං ආදාය අග්ගින් අබිනිබ්බත්තේය තේජෝ පාතු කරෙය්‍ය තංකින් මඤ්ඤසි මහරජ සියානකෝ තේසං අග්ගේනං නානාදාරුතෝ අබිනිබ්බත්තානම් කිංචිනානා කරණං අච්ඡියා වා අච්ඡින් වන්නේන වා වන්නම් ආභාය වා ආභන්ති නොහෙතං බන්තේ එවමෙව කෝ මහරජ යං සංතේජං විරයං නිප්පරතේ තං පධානාභේ නිබ්බත්තං නාහං තත්ථ කිංචිනානාකරණං වදාමි යදිදං විමුක්ඛියා විමුක්ඛින්තේ හේතුරූපං භන්තේ භගවා ආහ සහේතුරූපං භන්තේ භගවා ආහ කිම්පන භන්තේ අත්ථි දේවාති කිම්පන ත්වං මහරජ එවං වදේසී කිම්පන භන්තේ අත්ථි දේවාති යදි වාසේ භන්තේ දේවා ආගන්තාරෝ ඉත්තස්සං යදි වා අනාගන්තාරෝ ඉත්තස්සන්තේ යේතේ මහරජ දේවා සම්භයා පඤ්ඤා තේ දේවා ආගන්තරෝ ඉත්තත්සං යේතේ දේවා අභ්‍යාපඤ්ඤා තේ දේවා අනාගන්තරෝ ඉත්තත්සන්ති එවං උත්තේ විඩෝඩබෝ සේනාපති භගවන් සංඝේ සදවෝච යේතේ භන්තේ දේවා සම්භයා පඤ්ඤා ආගන්තරෝ ඉත්තත්සං තේ දේවා යේතේ දේවා අභ්‍යාපජ්ජා අනාගන්තරෝ ඉත්සත්තං තේ දේවා සම්හාඨානාචාවෙස්සන්ති වා පබ්බාජෙස්සන්ති වාති අතකෝ ආයස්මතෝ ආනන්දස්ස ඒතදෝසි අයං කෝ විදෝඩබෝ සේනාපති රඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස පුත්තෝ අහං භගවතෝ පුත්තෝ අයංකෝ කාලෝ යම් පුත්තෝ පුත්තේන මන්තේයාති අතකෝ ආයස්මා ආනන්දෝ විදූඩ වංශේනාපතින් ආමන්තේසි තේනහි සේනාපතේ සංයේ වෙත්හ පටිපොච්චෙස්සාමි යථාතේ කමෙය්‍ය තතහානං ව්‍යාකරේයාසි සංකින් මඤ්ඤසේ සේනාපතේ යාවතාරඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස විජිතං යත්තක රාජා පසේන දේ කෝසලෝ ඉස්සරියාදී පච්ඡං රජ්ජං කාරේති අහෝති තත්ථ රාජා පසේන දේ කෝසලෝ සමනං වා බ්‍රාහ්මනං වා පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්‍රහ්මචර්යවන්තං වා අබ්‍රහ්මචර්යවන්තං වා තම්හා ඨානා ඡාවේ තුං වා පබ්බාජේ තුං වාති යාවතා බොහරඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස විජිතං යත්ථච රාජා පසේන දී කෝසලෝ ඉස්සරියාදී පච්ඡං රජ්ජං කාරේති පහෝති තත්ථ රාජා පසේන දී කෝසලෝ සමනං වා බ්‍රාහ්මනං වා පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්‍රහ්මචර්යවන්තං වා අබ්‍රහ්මචර්යවන්තං වා තම්හාඨානං ඡාවේතුං වා පබ්බාජේතුං වාති තංකින් මඤ්ඤසේ සේනාපතේ යාවතාරඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස අවිජිතං යක්ඛච රාජා පසේන දී කෝසලෝ ඉස්සරියාදී පච්ඡං රජ්ජම්නකාරේති පහෝති තත්ථ රාජා පසේන දේ කෝසලෝ සමනං වා බ්‍රාහ්මනං වා පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්‍රහ්මචර්යවන්තං වා අබ්‍රහ්මචර්යවන්තං වා සම්හාඨානා චාවේතුං වා පබ්බාජේතුං වාති යාවතා බොහරඤ්ඤෝ පසේන දිස්ස කෝසලස්ස අවිජිතං යත්තක රාජා පසේන දිස්ස කෝසලස්ස ඉස්සරියාදේ පච්ඡම් රජ්ජං නඛාරේති නතත්ත පහෝති රාජා පසේන දී කෝසලෝ සමනං වා බ්‍රාහ්මනං වා පුඤ්ඤවන්තං වා අපුඤ්ඤවන්තං වා බ්‍රහ්මචර්යවන්තං වා අබ්‍රහ්මචර්යවන්තං වා සම්හාඨානාචාවේ තුං වා පබ්බාජේ තුං වාති සංකින් මඤ්ඤසේ සේනාපති සුතාසේ දේවත් තාවතින් සාති එවං බොහෝ සුතං මේ දේවා තාවතින් සාන් ඉදාපි බොහෝතාරඤ්ඤා පසේන දිනා කෝසලේන සුතා දේවතා තාවතින් සාති සංකින් මඤ්ඤසේ සේනාපතේ පහෝති රාජා පසේන දීකෝසලෝ දේවේසාවතින් සේ සම්හාඨානා චාවේ තුං වා පබ්බාජේ තුං වාති දස්සනාය විභෝ රාජා පසේන දීකෝසලෝ දේවේසාවතින් සේනප්පහෝති කුතෝ පන සම්හාඨානා චාවෙස්සති වා පබ්බාජෙස්සති වාති ඒවමේව කෝසේනාපති යේතේ දේවා සම්භ්‍යාපජ්ජා ආගන්තාරෝ ඉත්තත්සන්තේ දේවා යේතේ දේවා අභ්‍යාපජ්ජාං අනාගන්තාරෝ ඉත්තත්සං තේ දේවා දස්සනාය පේනප්පහොන්ති කුතෝ පන තම්හාඨානා ඛ්‍යාවෙස්සන්තිවා පබ්බාජස්සන්තිවාති අතකෝ රාජා පසේනදී කෝසලෝ භගවන්තං ඒතද වෝච කෝ නාමෝ අයං බන්තේ භික්ඛෝති ආනන්දෝ නාම මහරජාති ආනන්දෝ වතබෝ ආනන්ද රූපෝ වතබෝ හේතු රූපං බන්තේ ආයස්මා ආනන්දෝ ආහ සහේතු රූපං බන්තේ ආයස්මා ආනන්දෝ ආහ කිංපන බන්තේ අත්ථේ බ්‍රහ්මාතේ කිම්පන ත්වං මහරජ එවං වදේසේ කිම්පන බන්තේ අත්ථේ බ්‍රහ්මාතේ යදිවා සෝභන්තේ බ්‍රහ්මා ආගන්තා ඉත්තත්තං යදිවා අනාගන්තා ඉත්තත්තන්තේ යෝසෝ මහරජ බ්‍රහ්මා සම්භ්‍යා පඤ්ඤෝ සෝ බ්‍රහ්මා ආගන්තා ඉත්තත්තං යෝ සෝ බ්‍රහ්මා අව්‍යාපජ්ජෝ සෝ බ්‍රහ්මා අනාගන්තා ඉත්තත්තන්තේ අතකෝ අඤ්‍යතරෝ පුරිසෝ රාජානං පසේනදින් කෝසලං ඒතදවෝච සංජයෝ මහරජ බ්‍රාහ්මනෝ ආකාශගොත්තෝ ආගතෝති අතකෝ රාජා පසේන දීකෝසලෝ සංජයම් බ්‍රාහ්මණං ආකාශගොත්සං ඒතදවෝච කෝනකෝ බ්‍රාහ්මන ඉමං කතාවත්තුං රාජන්තේ පුරේ අබ්බුදාහාසේති විඩෝඩබෝ මහරජ සේනාපතේති විඩෝඩබෝ සේනාපති ඒවමාහ සංජයෝ මහරජ බ්‍රාහ්මනෝ ආකාශගොත්ථෝති අතකෝ අඤ්ඤතරෝ පුරිසෝ රාජානං පසේනදින් කෝසලං ඒතදවෝච යාන කාලෝ මහරජාති අතකෝ රාජා පසේනදී කෝසලෝ භගවන්තං ඒතදවෝච සම්බඤ්ඤතං මයං බන්තේ භගවන්තං අපොච්චිම්හා සම්බඤ්ඤතං භගවා ව්‍යාකාශේ පංච පනම්හා සංරුච්ඡති චේව කමතිච තේන සම්හා අත්තමනා ඡාතු වන්නින් සොද්ධින් මයං භන්තේ භගවන්තං අපොච්චිම්හා ඡාතු වන්නින් සොද්ධින් භගවා ව්‍යාකාශේ තංච පනම්හා සංරුච්ඡති චේව කමතිච කේන චම්හා අත්තමනා අදිදේවේ මයම් බන්තේ භගවන්තං අපොච්චිම්හා අදිදේවේ භගවා ව්‍යාකාශේ සංච පනම්හා කං රුච්ඡති චේව කමතිච කේන චම්හා අත්තමනා අදිබ්‍රහ්මානං මයං බන්තේ භගවන්තං අපොච්චිම්හා අධි බ්‍රහ්මානං භගවා ව්‍යාකාශේ තංච පනම්හාකං රුච්ඡති චේව කමතිච තේන සම්හා අත්තමනා යං යදේවච පනමයන් බන්තේ භගවන්තං අපොච්චිම්හාත් තං සදේව භගවා ව්‍යාකාශේ තංච පනම්හාකං රුච්ඡති චේව කමතිච තේන චම්හා අත්තමනා හන්දච දානේ මයං බන්තේ ගච්ඡාම බහුකිච්ඡා මයං බහුකරණීයාති යස්ස දානි ත්වං මහරජ කාලං මඤ්ඤසීති අතකෝ රාජා පසේනදී කෝසලෝ භගවතෝ භාසිතං අබිනන්දිත්වා අනුමෝදිත්වා උත්ථායාසනං භගවන්තං අභිවාදෙත්වා පදක්ඛිනං කତ୍වා පක්ඛාමේති කන්න කත්තල සුත්තං දසමං රාජවග්ගෝ චතුත්ථෝ තස්ස වග්ගස්ස උද්දානං ඝටේකාරෝ රට්ඨපාලෝ මකාදේවෝ මදුරියම් බෝධි අඟුලිමාලෝච පියජාසං බාහිතිකම් ධම්මචේතිය සොන්තං ච දසමන් කන්න කත්තලම්